වර්ගයේ මුවන්ගේ කෙන්ඩා මාංශයේ පාදය පාදේ යට කොටස සිහින් හැබැයි හරි ශක්තිමත් ආන් හිම බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා අප්පාහාරං අල්පාහාරයෙන් යුක්ත ආහාරයට ලොල් බව නැති අලෝලුපං වීරයන් වහන්සේ මහා වීරෙක් සීහං ඒකචරං නාගං කාමේසු අනපෙක්කිනා කාමේසු අනපෙක්කිතං සිංහෙක් වගේ ඇතෙක් වගේ එකලාව හැසිරෙන කාමයන්හි අපේක්ෂා නැති নিরপেක්ෂක වූ වීරයන් වහන්සේ වෙත එළඹිලා උපසංකම්ම පුච්ඡාම කතං දුක්ඛා පමුංචතේති කෙසේ දුකින් මිදෙන්නේ දැයි මම විමසනවා කියලා මේ దేవතාව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අනේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ దేవතාවට පිළිතුරු දී වදාහනවා බොහොම වටින ගාථාවකින් පංචකාම ගුණා ලෝකේ මනෝ චත්තා පවේදිතා පංචකාමය කියලා දෙයක් ලෝකේ තියෙනවා මනස 6 වෙනි කොටක පංචකාම කියන කියන්නේ අපි දන්නවා අපිට ඉන්ද්‍රිය පහක් තියෙනවා. පසින්දුරන් පංචේන්ද්‍රිය. ඇස කන නාසය දිව ශරීරය. ඒවට අරමුණු වෙන ආරම්මන චන්දරාග වශයෙන් ගන්නකොට ඒවට කියනවා පංචකාම කියලා. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස. ස්පර්ශ. එතකොට මේ දේවල් කැමැති හැටියට ගන්නකොට ඒ දේවල් වලින් සතුටු වෙනකොට ලොල් වෙනකොට ඒවා පංචකාම ගුණික දේවල්. හැබැයි තව ඉන්ද්‍රියක් තියෙනවා. මනෝ චත්තා මනස හයවෙනි කොට ගත්ත. තව ඉන්ද්‍රියක් තියෙනවා තමයි මනස. ඒක වෙනම පෙන්නවා. එක වෙනම පෙන්වනවා. එත්ත චන්දං විරාජිත්වා කවුරු හරි කෙනෙක් මෙන්න මේ පංචකාමයන්ට තියෙන ඇල්ම දුරු කරන්නේද ඒවන් දුක්ඛාපමුංචති තී අන්න එහෙම තමයි දුකින් මිදෙන්නේ දේවතාව බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ අර වර්ණනා කරලා කරලා එක දෙයයි කතං දුක්ඛාපමුංචති තී කෙසේ දුකින් මිදෙන්නේද? කොහොමද මේ දුකින් මිදෙන්නේ? කොහොමද මේ දුක නසන්නේ? කොහොමද මේ දුකින් එතර වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ එක පිළිතුරයි දීවදාරන්නේ පංචකාමයන්ට තියෙන කැමැත්ත ඒකට තියෙන ඇලීම කාට හරි දුරු කරන්න පුළුවන් නම් අන්න එහෙම තමයි දුක දුරු කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. බැලුව බැල්මට අපිට පේනවා එක ප්‍රශ්නයයි එක උත්තරයයි වගේ. හැබැයි මේ ප්‍රශ්නය සහ පිළිතුර ඇසෙන තරම් ඒක කරන එක පහසු නෑ. ඒක අහන එක තරම් කරන එක පහසු නෑ. අපිට බොහොම සරලව මේක අහන්නට පුළුවන්. සරලව මේක කියන්න පුළුවන්. ආ දුකින් මිදෙන්නේ කොහොමද? පංචකාමයන්ට ඇති අල්ම දුරු කිරීම. හැබැයි ඒක පහසු නෑ. අපි ඉස්සෙල්ල බලමු පංචකාමයන්ට අපි ඇලෙන්නේ ඇයි කියලා. එන්නතුනි අපිට ඉන්ද්‍රිය ප්‍රතිලාභයක් තියෙනව නෙමෙයි. අපිට ඉන්ද්‍රිය හයක් තියෙනවා. ඇස කන නාසය දිව ශරීරය සහ මනස. එතකොට මේ ඉන්ද්‍රිය අපිට ලැබිලා තියෙන්නේ සාංශාරික කර්ම විපාකයක් හැටියට. මේ කය අපිට ලැබිලා තියෙන කර්ම වේගයක් හැටියට. ඒ ලැබිච්ච කය අපි දුක දුරු කිරීම පාවිච්චි කරනවා වෙනුවට දුක දුරු කිරීම සඳහා භාවිතා කරනවා වෙනුවට මේ කාය ප්‍රතිලාභය අපි තව තවත් දුක වැඩි කර ගැනීම සඳහා පාවිච්චි කරනවා. ඇයි එහෙම කරන්නේ? සත්වයා එහෙම කරන්නේ සත්වයා කියලා කිව්වේ මිනිස්සු විතරක් නෙමෙයි මේ වැඩේ කරන්නේ. කයක් දරන සෑම සත්‍යයක්ම මේ වැඩේ කරනවා. කුමක්ද කරන්නේ? වඩාත් සතුට සොයා ගැනීම සඳහා. වඩාත් ආස්වාදයේ උපයා ගැනීම සඳහා ආස්වාදයේ ජනනය කිරීම සඳහා සතුට සඳහා මේ කය තමයි ඒගොල්ලන්ට පාවිච්චි කරන්න තියෙන පහසුම මෙවලම. ප්‍රඥාවන්ත නොවන සත්වයාට ඕලාරික සත්‍යයට පුහුදුන් සත්‍යයට මේ කය තමයි සතුට උපයා ගැනීම සඳහා භාවිතා කරන්න තියෙන පහසුම මෙවලම. හරි? දැන් බලන්න. බඩගිනි හැදුනහම කැලේ ඉන්න සතෙක් මොකද කරන්නේ? කෑම ටිකක් හොයාගන්න. ගොදුරක් දැහ ගන්න. එයා ගිහිල්ලා කව හරි මරා ගන්නවා කනවා. එතකොට එයාගේ කුස පිනවීම සඳහා අර වේගය පිනවීම සඳහා කැමැත්ත පිනවීම සඳහා යාට පහසුවෙන්ම කරන්න පුළුවන් දේ තමයි ගොදුරක් ගන්න එක. ඒක ඒක මහා ප්‍රඥාවන්ත ක්‍රියාවලියක් නෙමෙයි. ආහාරයක් හොයාගන්න. මිනිස්සුත් කරන්නේ ওই ටිකම තමයි. මිනිස්සුත් කරන්නේ ওই ටිකම තමයි. තමන්ගේ කායික පැවැත්ම සඳහා කියන්නේ ආහාර ගන්න එපා කියන එක නෙමෙයි. හැබැයි මිනිස්සු ආහාර ගන්නේ බඩගින්නට විතරක් නෙමෙයි. තමන්ගේ ආවේග සංසිඳුවා ගැනීම සඳහා. කෙලස් ආවේගයන් සඳහා. එතකොට ඒ සඳහා ආහාර ටිකක් උදෙසා මිනිස්සු නොඑක් දේවල් කරනවා. ඊළඟට හොඳ රූප දකින්න. නොඑක් දේවල්. සද්ධාහන්න, සංගීතය අහන්න කැමතියි. කාම සේවනයේට කැමති, ස්පර්ශ කාමයට කැමති, මෛතුන කාමයට කැමති. එතකොට මේ ආස්වාදයේ ජනනය කිරීම සඳහා මිනිසාට පාවිච්චි කරන්න පුළුවන්, සත්‍යයට පාවිච්චි කරන්න පුළුවන් පහසුම මෙවලම තමයි කය. කය තමයි පාවිච්චි කරන්නේ. කය පාවිච්චි කළා සතුට වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකෙන් ඇත්තටම සතුටක් තියනවද කියන එක. හරිද? දැන් ඇත්තම කතාව අපේ සමස්ත ක්‍රියාදාමයේම හැදිලා තියෙන්නේ කය භාවිතා කර සතුටු වීම සඳහා. කය නිසා හටගත්ත ගැටලු විසඳා ගන්න කියලා හැදිලා තියෙන ව්‍යාපෘති හැදිලා තියෙන්නේ කය නිසා අමාරුවේ වැටෙන වැඩපිළිවෙලකට. උදාහරණයක් ඇටියට ආගමික සංස්ථාවන් ගන්න. දැන් වෙලාවකට අපිට හිතෙනවා මේ දුක දුරු කරගන්න අපි ආගම්වල පිටපතන. අභිචාර විදීන් අනුගමනය කරනවා. පුද පූජා කරනවා. හැබැයි ඇත්තටම ගත්තහම ඒ පුද පූජා අභිචාර සම්ප්‍රදායන් ආගමික වතාවත් ආදී දිහා බැලුවහම පේන්නේ ඒවවල තියෙන්නේ කය පිනවා ගැනීම සඳහා කය ආස්වාදනයට පත් කිරීම සඳහා తాවකාලික සුඛයක් උපදවීම සඳහා වූ වැඩපිළිවෙලක් මිසක මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ශේෂ්ත්‍රයේ ඉක්මවා ගිය විසඳුමක් තියලා නැහැ. ඇත්ත විසඳුමක් ඇත්ත ප්‍රශ්නේ අඳුනගෙන ඇත්ත විසඳුමක් දීලා නැහැ. එහෙම නැත්නම් ඒ ඇත්ත විසඳුම දීලා තියෙන තැන්වලදී ලෝකයා සත්‍යය බහුතරය කරලා තින්නේ ඇත්ත විසඳුම හොයනවට වඩා අද ප්‍රශ්නයම හදාගන්න එක. දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා. අපි දන්නවා මේ ධර්මය ඇතුළේ භාග්‍යවතුන් වහන්සේ ඉතාම පැහැදිලිව සර්වඥයන් වහන්සේ විසඳුමක් දීවදාලා. අපි දැන් ඒක කතා කරනවා. හැබැයි සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ ආගමික සංස්ථාවන් ඇතුළේ උනත් වැඩපිළිවෙල හැදලා තියෙන්නේ. මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වලින් ඇතිවෙච්ච අවුල විසඳනවට වඩා අවුලෙන් අවුලට යන වැඩපිළිවෙල. වික්ෂුන් වහන්සේලා වේවා, දායක දායිකාව වේවා, උපාසක උපාසිකාව වේවා කවුරුත් පාහේ වැඩිපුර යොමු වෙලා තියෙන්නේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වලින්ම ප්‍රශ්න විසඳ ගන්න. බුද්ධ පූජා, බෝධි පූජා, කවි, සෙත් ශාන්ති, සමාජ සේවා, ඉදිකිරීම මේවා තමයි ගොඩක් ජනප්‍රිය දේවල්. ඒ අතර ඇත්ත ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොයන ඇත්තෝ නැතුවම නෙමෙයි ඉන්නවා. හැබැයි බහුතරය අර බාහිර දේවල් වලින් ඉන්ද්‍රිය අධ්‍යක්ීම් තලයටම අයත් වූ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ශේෂ්ත්‍රයටම යටත් වූ දේවල් ඇතුළේ තමයි ආගමික දේවල් පවා සීමා වෙන්නේ. එතකොට ඇත්තටම ප්‍රශ්නේ විසඳන්න බෑ. ඇත්තටම ප්‍රශ්නේ විසඳගන්න බෑ. ඒ නිසා අද දවසේ අපි ඉදිරියේ තියෙන ලොකුම අභියෝගය තමයි මේ දුක පිළිබඳව ප්‍රශ්නයට මේ කෙලෙස් පිළිබඳව ප්‍රශ්නයට අපි විසඳුමක් සොයාගත යුතුයි. අපි විසඳුමක් සොයාගත යුතුයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ භ්‍රමචර්යාවක් දේශනා කොට වදාළා. භික්ෂුන් වහන්සේලාට ගිහියන්ට පවා යම්කිසි බඹසර ජීවිතයක් ගැන යෝජනාවක් උන්වහන්සේගේ ශාසනයේ තියෙනවා. හැබැයි මේ Brahmacharyaව කෙසේනම් සනාථ කරගන්නද කෙසේනම් සඵල කරගන්නද කියන එක ගැන අපි අතර කතා බහක් නැහැ. අපි අතර ඒ සඳහා උනන්දුවක් නැහැ. අපි අතර ඒ සඳහා වූ ප්‍රතිපදාව පිළිබඳ වැඩපිළිවෙල පිළිබඳව අන්තර් කතා බහක් අන්තර් sannivedanayak නැහැ. ඒක හරි අවාසනාවට කරුණක්. ඒ නිසා මේ වෙලාවේ අපි හිතනවා අපි විශ්වාස කරනවා, තරයේ විශ්වාස කරනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනය ශ්‍රාවකයෝ වෙච්ච අපිට මේ වෙලාවේ තියෙන ඊටාම බරපතල වගකීමක් තමයි සැබෑ දහම හඳුනා ගන්න එක. දුකින් අත මිදීම සඳහා ප්‍රතිපදාව හඳුනා ගන්න එක. ධර්මචර්ය ප්‍රතිපදාව හඳුනා ගන්න එක. සැබෑ ප්‍රතිපදාව හඳුනා ගන්න එක. මොකද ශාසනය කියන්නේ වෙන කිසිවක් නෙවෙයි. ශාසනය කියන්නේ දුකින් මිදීමේ මාවත, දුකින් මිදීමේ වැඩපිළිවෙල. පැවිද්ද කියන්නේ වෙන කිසිවක් නෙවෙයි. පැවිද්ද කියන්නේ පිරිසිදු භ්‍රමචර්යාව. ඒ සඳහා අපිට වැඩපිළිවෙලක් නැත්නම් ඒ සඳහා අපිට අපි විසින්ම සනාත කරගත්ත හඳුනාගත්ත ප්‍රත්‍යක්ෂ කරගත්ත ප්‍රතිපදාවක් නැත්නම් අපි හරි අසරණයි. දැන් ඒ සඳහා මේ පුංචි ගාථාව ඇතුළේ කරන යෝජනා මොකක්ද? කවුරු හරි කෙනෙක් එත්ත චන්දං විරාජෙත්වා මේ පංචකාම ගුණයන්ට තියෙන කැමැත්ත දුරු කරනවා නම් අත්හරිනවා නම් ආන්න එක තමයි දුකින් මිදීමේ මාවත. එහෙනම් අපි බලන්නට ඕනේ පංචකාමයන්ට අපි කැමති උනේ ඇයි? එහෙනම් ඒකෙන් ගැලවෙන්නේ කොහොමද? පින්වතුනි පංචකාමයන්ගේ ස්වභාවය තමයි සත්‍යාව සතුටු කරනවා. ඈත්තන්ගෙන් අපි ඇහුවොත් එහෙම කාමෙහි ආස්වාදයක් තියනවද නැද්ද කියලා. ඈත්තු හිංසරේ මිනිත්තුවක් කල්පනා කරලා බලන්න කාමයන්ගේ ආස්වාදයක් තියනවද නැද්ද? ඔව් තියෙනවා. කාමයන්හි ආස්වාදයක් නැත්නම් සත්‍යය කාමයන්ට ඇලෙන්නේ නැහැ. ආස්වාදයෙන් නිස්සයකට ඇලෙන්නේ නැහැ නෙමෙයි. ආස්වාදයේ තියෙන නිසා තමයි ඇලෙන්නේ. පංචකාමෙහි ආස්වාදයක් තියෙනවා. හැබැයි ආස්වාදයේ බොහොම తాවකාලිකයි. ඒකයි ගැටලුව. ඒ ආස්වාදයේ ගැඹුරු එකක් නෙමෙයි. සාර්ථක විසඳුමක් නෙමෙයි. උපයෝගීතාවයේ දීර්ඝකාලීන උපයෝගීතාවයක් තියෙන දෙයක් නෙමෙයි. ඊටාම ශනිකෙන් වෙනස් වෙන සුළුයි. දුක් බවට පත් වෙන සුළුයි. අපි මොනතරම් රසවත් ආහාරයක් විඳින්න පටන් ගත්තත් ඒ ආහාරෙහි රසය අපිට මිනිත්තු කිහිපයක් ඇතුළත අවසන් වෙනවා. එතනින් පස්සේ අපිට සතුට පිණිස තවත් කය යොදවන්න ඕනේ වෙන වැඩපිළිවෙලක් සඳහා කය යොදවන්න ඕනේ දැන් එහෙම ගත්තාම අපි මොන වගේ වැඩපිළිවෙල වල කීයක් එක අපි ඉන්නවද මේ කය සතුටු කිරීම සඳහා කය පිනවීම සඳහා දැන් එතකොට ඒ වැඩපිළිවෙල ඇතුලේ අනිවාර්ය අංගයක් තමයි දුක උපදින එක. සතුට හොයාගෙන යන්න කියලා අපි පාවිච්චි කය පාවිච්චි කිරීමේ කය භාවිතා කිරීමේ වැඩපිළිවෙල ඇතුලේ අනිවාර්ය විපාකයක් තමයි දුක උපදින එක. කොහොමද ඒක වෙන්නේ? පින්වතුනි මදුපිණ්ඩික සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අපි කොහොමද මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ලබන්නේ කියලා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණ බුදුරජාණන් වහන්සේ වදාරනවා ඇහැක් තියෙනවා බාහිර රූපයක් තියෙනවා විඥානයක් තියෙනවා දැන් මේ උපමාව ගන්න ඇහැ සමාන්තට එතකොට මේක ඊට පස්සේ යොදන්න පුළුවන් කන නාසය දිව ශරීරය ඕන ඉන්ද්‍රියකට යොදන්න පුළුවන් වරදවා ගන්න එපා මේක ඇහැට විතරයි කියලා මේ උපමාව යොදා ගන්න විදිහ මුලින්ම. දැන් ඔන්න රූපයක් තියෙනවා. ඇහැක් තියෙනවා. ඇහැ කියන ඉන්ද්‍රියක් තියෙනවා. චක්කු කියන ඉන්ද්‍රිය තියෙනවා. විඥානයක් තියෙනවා. දැන් හිතන්න පින්වතුනි බාහිර රූපයක් තිබ්බට වැඩක් නැහැ තියෙන්නේ මృత ශරීරයක්. මృత ශරීරයට ඇහැක් තියෙනවා තමයි. ඒ වුණාට රූප පේන්නේ නැහැ. ඇස් දෙක පියාගෙන හින්දා නෙමෙයි. මృత ශරීරවල ඇස් දෙක පියවන්නේ අපි නෙමෙයි. ඒකේ අර එම්බාම් කරද්දී ලස්සනට පාට කරද්දී පුයර තවරද්දී තමයි ඇස් පියවල ලස්සනට හදන්නේ. සාමාන්‍යයෙන් මල ශරීරයක ඇස් ඇරිලා තියෙනවා. හැබැයි රූප දකින්න බෑ. ඇයි බැරි විඥානයක් නැහැ. විඥාන ක්‍රියාකාරීත්වයක් නැහැ. එතකොට ඇහැක් තිබුණට මදි ඒ ඇහැ තියෙන්න ඕනේ විඥානයේ සමග යෙදিলা. එතකොට බාහිර රූපයක් තියෙනවා ඇසක් තියෙනවා විඥානයක් තියෙනවා. තින්න සංගතිපස්සෝ මේ තුනම එකතු වෙනවා. මේ තුනම නිසා පස්සේ හටගන්නවා. ස්පර්ශය හටගන්නවා. කොහොමද වෙන්නේ? අද විඥානයේ ක්‍රියාකාරීත්වය සහිත ඇස බාහිර රූපයක දෙසට යොමු වුනහම බාහිර රූපයක අවධානයට ලක් වුනහම බාහිර රූපයක අවධානය මේ විඥානයේ සහිත ඇසට යොමු වුනහම මොකද වෙන්නේ ස්පර්ශයක් හටගන්නවා පස්ස ඒක නිකන් හරියට රූපය ඇහි ගැටෙනවා එපමණයි රූපය ඇසට නතු වෙනවා එපමණයි රූපය ඇසේ තැවරෙනවා එපමණයි. පස්සේ නිසා තමයි විඳිනව හට විඳීම හටගන්නේ පස්සපච්චය වේදනා. විඳිනවා. ඒ අරමුණ ඊට පස්සේ අපි විඳිනවා. සුඛ වේවා දුක්ඛ වේවා අදුක්ඛම සුඛ වේවා. අපි කැමති අරමුණක් නම් සුඛයි. අකමැති කන්නම් දුකයි. කැමැති අකමැති කියන විශේෂ තත්ත්වයටපත් නොවන එකක් නම් උපේක්ෂාව එහෙම නෙමෙයි. උපේක්ෂාව කියන්නේ ප්‍රඥාවෙන් දකින්න එක. මෝහයටපත් වෙනවා, නিত্য සුඛ ආත්ම සංඥාව උපදිනවා. ඔව් ඉතින් එතනත් එහෙම එකක් තියෙනවනේ කියලා විතරක් හිතනවා. ඒක තමයි අදුක්කම සුඛය. ඇල්ලතර වීදුරුව විශේෂ සුඛයක් දුක්ඛයක් උපදවන්න නැති වෙන්න පුළුවන්. වතුර තියෙනවා කියලා සංඥාවේ උපදිනවා. තිබහ වෙලාවට ඇල් වතුර සුඛ වේදනා. ගොඩාක් ලෙඩ වෙච්ච වෙලාවට ඇල් වතුර දුක් වේදනා. පේන්නේ බෑ. හැබැයි සාමාන්‍ය වෙලාවට ඇල් වතුර ඇල් වතුර වගේ. අදුක්කම සුඛ වේදනා. හේතු ප්‍රඥාවෙන් දකින උපේක්ෂාව එහෙම නෙමෙයි. දැන් එතකොට මේ බාහිර වස්තුව අපි අරමුණු කරලා ඒක විඳිනවා. යං වේ දීතිතං සංජානාති. ඒ විඳීමට අනුව තමයි අපි හඳුනගන්නේ. අපි වතුරේ ස්වභාවය විඳහම ආ මේ වතුර කියලා හඳුනගන්නවා. අපි දොඩංගෙඩියක ස්වභාවය විඳහම ආ මේ දොඩංගෙඩියක් කියලා හඳුනගන්නවා. අපි අඹගෙඩියක හැඩය, වර්ණය, රූපය වින්දාම ආ මේ අඹ කියලා අඳුන ගන්නවා. හරිද? දැන් එතකොට අපි විඳින හැටියට තමයි අඳුනගන්නේ. ඇත්ත දේ නෙමෙයි අඳුනගන්නේ විඳින විදිහ. ඔය පහුගිය කාලේ දැන් අපි හිතමු මෙහෙම දෙයක්. අපි පිට රටකට ගියා. පිරිසකට ගියහම අපිට නොඑක් අමුතු ආහාර පාන පිළිගන්වනවා. අපි දන්නේ මොනවාද කියලා. අපි හිතමු අපි රස කර කර අනුභව කරනවා. බොහෝම රසවත් ආහාරයක්. අහන්න කෙනෙකුත් නැහැ මොනවාද කියලා හරි රහයි. හොඳට කනවා. දැන් එතකොට බඩ හොඳට පිරීලා, දිව පිනවිලා, ඔහොම සතුටු වෙලා ආස්වාදේ වෙලා ඉන්නේ. විඳින විදිහට තමයි අඳුරගන්නේ රස ආහාරයක් කියලා තමයි අඳුරගත්තේ. හරි. කවුරු හරි කෙනෙක් පස්සේ දවසක පස්සේ වෙලාවක ආහාරය අරගෙන ටික වෙලාවක අපි අහනවා මොනවද තිබුණේ කියලා. එතකොට සමහර වෙලාවට ඒ වේටර්වරයා ඒ කෝකියා කියනවා වෙන්න පුළුවන් අපි ඊටාම පිළිකුල් කරන මාංශ වර්ගය. පිට රටවල එහෙම ඒවා තියෙනවා. සර්ප මාංශ තියෙනවා. ඔය මැඩියන්ගේ මාංශ ආදී තියෙනවා. මේක අපි අතිශය පිළිකුල් කරන ආහාර තියෙනවා. ගොළු බෙලි ආහාර ආදී තියෙනවා. ඉතින් අපි කියන අපිට එහෙම එකක් කියනවා. අපි බොහෝම පිළිකුලටපත් වෙනවා. සමහර වෙලාවට ඕකාරයට එනවා වමනයට එනවා. දැන් අර සංඥා වෙනස් වෙනකොට තමයි කෙලෙස් හදපුතාල වෙනස් වෙන්නේ. හැබැයි අර ඉස්සෙල්ලා එක අපි වින්දේ බොහොම රසවත් ආහාරයක් කියලා. එතකොට ඒක අපි රසවත් විදිහට අඳුරගෙන තිබුණා. හැබැයි අරක වෙනස් සංඥාවක් දාපු ගමන් සම්පූර්ණයෙන්ම අර විඳපු දේවල් ටික වෙනස් වෙලා. අපි විඳින විදිහට තමයි අඳුනගන්නේ. අපිට රසවත් විදිහට වින්දාම අපි දන්නේ ඇත්තටම මේ මොකක්ද කියලා අපි හිතනවා බොහොම රසවත් ආහාරයක් කියලා. අන්න ඒක තමයි ස්වභාවය. යම් වේදේරිතං සංජානනදි යමක් විඳිනවද ඒ විඳගත්ත තාලෙට ඒ විඳපු විදිහට තමයි අපි හඳුනගන්නේ. හරි? එතකොට යම් වේදේරිතං සංජානනති යම් සංජානනති තං විතක්කේ යමක් විඳ හඳුනා ගන්නවා නම් ඒ හඳුනාගත්ත තාලෙට අපි විතර්ක කරනවා කල්පනා කරනවා අපි හිතමු ස්ත්‍රී රූපයක් කියලා ඒ ස්ත්‍රී රූපයකට අපි නමක් දෙනවා කමලා නයනි ආදී වශයෙන් අපි ඊට පස්සේ රූපය ගැන ඒ පුද්ගල ස්වභාවය ගැන කල්පනා කරනවා අපිට තර්ක හැදෙනවා එයා හොඳ කෙනෙක්ද එයා රූපවත් කෙනෙක්ද එයා උස කෙනෙක්ද? එයා මිටි කෙනෙක්ද? එයා වර්ණවත් කෙනෙක්ද? එයා කාරුණික කෙනෙක්ද? විතර්ක ගොඩනගෙනවා. එතකොට අපිට කමලා කියපු හැටියෙම දන්නවා ආ මේ රූපය අයත් මේ ස්වභාවයෙන් යුක්ත මේ මේ ශරීරාංග පිහිටලා තියෙන තැනැත්තිය තමයි කමලා. ඔන්න විතර්කයේ අනුව අපිට මතක් වෙනවා. දැන් අන්න අපිට යනු කෙලස් හැදෙනවා. යම් විතක්කේති ධම්පපංචිත්තේ කෙලෙස් උපදින. දැන් එතකොට ඒ කමලාගේ යම් විയോഗයක් වෙනකොට එය ලෙඩ වෙනකොට එය වයසට යනකොට එය අපිට නපුරුකමක් කරනකොට නපුරු වදනක් කියනකොට අපේ හිත රිදෙනවා දුක හිතෙනවා කඳුළු වෙනවා ප්‍රිය විප්‍රයෝගයක් ඇති වෙනවා. දැන් මොකද උනේ? අර බාහිර රූපයක් අපි අඳුනගෙන ඒක ඒක සංඥා වේදි ඉඳලා අඳුනගෙන විතර්ක කරලා ප්‍රපංචයක් හදාගත්තා. දැන් ඒක ඇතුලේ ජීවත් වෙනකොට ඒ ප්‍රපංචය ඇතුලේ ජීවත් වෙන නිසා ඒ ප්‍රපංචය විසින් පුද්ගලත්වයට යටපත් කරලා දානවා. පුද්ගලයාගේ ඇත්ත ස්වභාවය යටපත් කළා ප්‍රපංච ඒක තමයි අපි වැඩ කරන්නේ ප්‍රපංචය ඇතුළේ තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට ප්‍රපංචය විසින් පුද්ගලයා මෙහෙයවනවා. දැන් අර ප්‍රපංචයට පුදුවන් අර පුද්ගලයාව අඬවන්න. ඒ පුද්ගලයාගේ ජීවිතය නසන්න, සියදිවි හානි කරවන්න. ඒ පුද්ගලයා උමුතු කරවන්න. ඒ තරම් බරපතල දුක නිර්මාණය කරවන්න පුළුවන්. ඕන තරම්. ඕන මට්ටම. දැන් එතකොට මේ දුකේ සමුදය මොකද්ද? මේ දුකට හේතු උනේ මොකද්ද? අර අපි මනසින් හදාගත්ත දේවල් ටික. මනසින් ගොඩනගාගත්ත දේවල් ටික. එහෙනම් අපි හොඳට කල්පනා කරලා බලන්න ඕනේ මේ පංචකාම ගුණික ඇලීම් ගැටීම් මට්ටමට ගිය නිසා තමයි අපිට දුක හටගත්තේ. අපිට දුක නිර්මාණය වුනේ. අපි තව පොඩ්ඩක් බලමු ඒක. දැන් ওই ක්‍රියාවලිය පෙන්නනවා මදුපින්නික සූත්‍රයේ විස්තර කරපු ක්‍රියාවලිය තනි වචන වලින් පෙන්වන්න පුළුවන්. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය හැටියට. ඒක වේදනා සංඥා චේතනා පස්ස මනසිකාය හැටියට පෙන්වන එක තමයි වඩාත් නිවැරදි. බහුතරයේ යෙදিলা තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා. පස්සේ කියන්නේ මොකක්ද? අර කියපු ස්පර්ශය. වේදනා විඳීම. සංඥා හඳුනා ගැනීම. චේතනා ඒ ඔස්සේ සිත මෙහෙයවීම කෙලෙස් උපදවා ගැනීම. මානසිකාර කියන්නේ මනසට අරමුණු වෙච්ච මුල් අවස්ථාව. මනසට අරමුණු වෙච්ච මුල් අවස්ථාව. එතකොට වෙන හැටියට ගත්තාම සිදුවීම වෙන හැටියට ගත්තාම නම් මානසිකාද පස්ස වේදනා සංඥා චේතනා හැබැයි අපිට මුලින්ම මෙහෙම දෙයක් වෙනවා කියලා අහුවෙන්නේ වේදනාවෙන් නිසා විඳීමෙන් නිසා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා දන්න පුළුවන්කම තියෙනවා. කෙසේ නමුත් මේ ක්‍රියාවලිය තමයි ওই වචන පහෙන් කියන්නේ. ওই වචන පහ තමයි නාම හැටියට ධර්මයේ පෙන්වන්නේ නාම කොටාසය. නාම රූප කියලා අපි කියන්නේ. නාම ධර්ම. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. එතකොට රූප ධර්ම කියන්නේ රූප කියලා කියන්නේ අර අපි ගාථාවේ සඳහන් කරපු විදිහට පංච ඉන්ද්‍රයන්ගෙන් ලබා ගන්න ආරම්මන වලට කියනවා රූප කියලා. පංච ඉන්ද්‍රයන්ගෙන් ලබා ගන්න අරමුණු වලට කියනවා රූප කියලා. එහෙන් රූප දැන් ගොඩක් අය හිතනවා රූප කිව්වහම එහෙන් දකින්න විතරයි කියලා නෑ. සද්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප. කණින් සද්ද, නාසයෙන් ගඳ සුවඳ දිවෙන් රස ශරීරයෙන් ස්පර්ශ ඒවත් රූප සිතෙන් සිතුවිලි ඒවත් රූප එතකොට මේ රූපී අධ්‍යහීම ඇසුරෙන් අපි පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ක්‍රියාවලියකට යටත් වෙන එක නතු වෙන එක තමයි නාම රූප ක්‍රියාවලිය කියලා කියන්නේ නාම රූප ක්‍රියාවලිය නිසා විඥානය හටගන්නවා විඥානය නිසා නාම රූප ක්‍රියාවලිය හටගන්නවා නගර සූත්‍රය අන්තිමට සිද්ධ වෙන්නේ සසරට ඇදෙන සිතක් භවයට ඇදෙන සිතක් සකස් වෙනවා සලායතන සලායතන ඇසුරෙන් වේදනා සංඥා ඊට පස්සේ තණ්හා උපාදාන භව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස දක්වාම මේ ක්‍රියාවලිය. එතකොට මේ දුක හටගත්තේ මේ දුක මැවුනේ මේ දුක නිර්වාණය වුනේ මේ නාම රූප ක්‍රියාවලිය නිසා. මේ නාම රූප ක්‍රියාවලිය නිසා. තව විදිහකට කිව්වොත් පංච ඉන්ද්‍රයන්ට අරමුණු වෙන්නේ ඉන්ද්‍රිය අරමුණු වලින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඉන්ද්‍රිය අරමුණු ඇසුරෙන් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ක්‍රියාවලියට නතු වෙච්ච නිසා අපි දුක හටගත්තා. ඒ දුක නිසා අද අපි ඔක්කොම දුක් විඳිනවා. දුක් විඳිනවා. දුක කියන්නේ ගැඹුරු කාරණාවක්. දුක කියන්නේ ගැඹුරු කාරණා. අපේ ජීවිතේ හටගන්න සෝතැව්, දෙහිස, සාපිපාසා මේ ඔක්කොමයි තියෙන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් උලක්ෙන් බිරිස්සාවක් හැදුනහම බෙහෙත් ටිකක් ගත්තාම දුක ඉවරයි කියලා. කුසගින්නක් හැදුනහම ආහාර ටිකක් ගත්තාම දුක ඉවරයි කියලා. නෑ. ඒවත් తాවකාලික විසඳුම් විතරයි. දුක නැවතිලා නෑ. ආයෙත් බඩගිනි වෙනවා. ආයෙත් අසාහාර වෙනවා. ආයෙත් ලෙඩ වෙනවා. ආයෙත් බෙහෙත් වෙනවා. දරුවෝ නැති අම්මා තාත්තට දරුවෙක් හම්බුනහම දුක ඉවරයි කියලා හිතන්න පුළුවන් නේ. ඒ දරුවා නිසා කොච්චර තැවෙන්න දුක් වෙන්න සෝසුසුම් හෙලන්න තියෙනවද? තරුණ දුවෙකුට පුතෙකුට පෙම්බතෙක් පෙම්බතියක් හම්බුනහම ස්වාමි භාර්යාව ඕනෝන් මුණ ගැසුනහම විවාහ දිවියක් පටන් ගත්තාම ගිහි ලෝකෙ හිතනවා දැන් නම් ප්‍රශ්න ඉවරයි කියලා. ප්‍රශ්න පටන් ගන්න එතනින්. දුක හට ගන්නවා. භික්ෂුන් වහන්සේලාත් හිතන්න පුළුවන් අපිට පොඩි ආරාමයක් තිබුණාම පැවිදි ජීවිතේ හොඳ දායක පිරිසක් හැදුනහම යාහන වාහන තිබුණාම ඉඩකඩම් දීපල තිබුණාම දායකයත් හොඳට උදව් උපකාර කරනකොට දුක ඉවරයි ප්‍රශ්න ඉවරයි කියලා නෑ අපි හැමෝගෙම ප්‍රශ්නේ හැමමයි අපි කවුරුවත් දුකින් අත මිදෙලා නෑ දුකින් එතර වෙලා නෑ දුක නැති කරලා නෑ එහෙනම් දුක නැති කිරීම සඳහා මේ නාම රූප විඥාන ක්‍රියාවලිය සිඳින්න ඕන. සිඳින්න ඕන. ඒ සඳහා ප්‍රතිපදාවක් තියෙනවා. ඒක තමයි සමත විදර්ශනා කියලා කියන්නේ. ඒක දවසකින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. එක බණකින් කියලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ටිකෙන් ටික ඒ ප්‍රතිපදාවෙන් ව්‍යාපෘත වෙන්න. ඒ ප්‍රතිපදාව හඳුන්වලා දෙන්න මේ ධර්මදේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ නේ. මේ ධර්මදේශනාවෙන් විශේෂින් බලාපොරොත්තු වෙන්නේ අපි මේ කය හා බැඳුණු ගැටලුව අපි දිගින් දිගටම අරගෙන යනවා විනා මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ශේෂ්ත්‍රය නිසා හටගත්ත ගැටලුවට විසඳුමක් හොයන්නේ නැහැ අපි. ඒක අපි හැමෝම කරගෙන තියෙන ලොකු අභාග්‍ය සම්පන්න මෝඩකමක් කියන එක අපි තේරුම් ගන්න ඒ නිසා මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට අපිට තියෙන ලොකු අභියෝගයක් ලොකු බරපතල අභියෝගයක් තමයි අපි ඇත්තටම මේ පංචකාම ගුණික අධ්‍යක්ීම් ශේස්ත්‍රය නිසා සත්‍යය හටගන්න සත්‍යය සකස් කරගන්න දුකට වෙහෙසට පීඩාවට අශාන්තියට කලකිරීමට අපිට ආධ්‍යාත්මික පිළිතුරක් තියෙන්න ඕනේ ආධ්‍යාත්මික ප්‍රවේශයක් තියෙන්න ඕනේ එහෙම නැතුව ආගමික ප්‍රවේශයන් අරගෙන සමාජ සේවාමය වේවා උපදේශනය වේවා මනෝවිද්‍යාත්මක වේවා ආගමික වේවා පුද පූජාමය වේවා අවිචාරාත්මක වේවා ජනශ්‍රුතිමය වේවා වෙන කිසිම පැලස්තරයකින් මේ ගැටලුව විසඳන්න බෑ මේ ගැටලුව විසඳීමට නම් පිරිසුදු භ්‍රමචර්යාවක් මේ ශාසනය ඇතුලේ ප්‍රකාශ වීමට නම් ඒ භ්‍රමචර්යාවෙන් දුක නැතිවීමට නම් දුක අවසන් වීමට නම් අපි ඒ ආධ්‍යාත්මික ප්‍රතිපදාව හරිහැටි හඳුනාගත යුතුයි. ඒ ආධ්‍යාත්මික ප්‍රතිපදාව හරිහැටි හඳුනා ගන්නට නම් අපි හරි ප්‍රශ්නය හඳුනා ගන්න ඕනේ. එහෙනම් ප්‍රශ්නය තමයි මේ ගාථාවේ පෙන්න පුතාලෙට සත්‍යය සසර දුකින් පීඩාවටපත් වෙලා තියෙනවා. දුකින් පීඩාවටපත් වෙලා තියෙනවා. ඒ දුක නැති කිරීම සඳහා කළ යුතු දේ තමයි පංචකාමයන්ට තියෙන කැමැත්ත චන්ද රාගය දුරු කිරීම සඳහා වූ වැඩපිළිවෙලක් ආධ්‍යාත්මික ප්‍රවේශයක් අපිට තියෙනවා. හේතුව සත්‍යය දුක ඇති කරගෙන තියෙන්නේ පංචකාම ගුණික අධ්‍යහීම් ශේෂ්ත්‍රයට නතු වීම නිසා. පංචකාම ගුණයට ඇලී ගැලී සිටීම නිසා ඒ විසඳුමක් කොට සැලකීම නිසා තමයි සත්‍ය සසරට වැටිලා තියෙන්නේ. එතකොට අපි සතුව මේ වෙලාවේ තියෙන අර කියපු ආගමික වේවා සමාජ සේවාමය වේවා මනෝවිද්‍යාත්මක වේවා උපදේශාත්මක වේවා අභිචාරාත්මක වේවා ඇදහිලි විශ්වාස වේවා ඒ සියලු විසඳුම් පංචකාම ගුණික අධ්‍යක්ීම් තලයටම යටත් ඒක ඇතුළෙම තියෙනවා ඒකෙන් එළියට ගිය විසඳුමක් නෙමෙයි. ඒ ඉක්මවා ගිය විසඳුමක් නෙමෙයි. පංචේන්ද්‍රිය අධ්‍යක්ීම් ශේෂ්ත්‍රයෙන් එපිටට ගිය විසඳුම් නෙමෙයි අපිට තියෙන්නේ. අපි ඔක්කොටම තියෙන්නේ පංචකාම ගුණික අධ්‍යක්ීම් තලයේ ඇතුලේ තියෙන පොඩි පොඩි විසඳුම් ටිකක්. ඒවා සාර්ථක නෑ. එන සාර්ථක විසඳුමක් ලබා ගැනීමට නම් අපිට සිද්ධ වෙනවා මේ පංචකාම ගුණයට තියෙන කැමැත්ත දුරු කර ගැනීම සඳහා වූ ප්‍රතිපදාව අනුගමනය කරන්න. ඒ සඳහා නාම රූප විඥාන ක්‍රියාවලිය සිඳන බිඳන ප්‍රතිපදාව අනුගමනය කරන්න. ඒ සඳහා වූ සමත විදර්ශනා මාර්ගය වඩන්න. සමත භාවනාවක් කරනකොට හිත ඒකාග්‍ර වෙනවා. ශාන්ත වෙනවා. හොඳට ප්‍රණීත වෙනවා. ගැඹුරු ඒකාග්‍රතාවයක් හිතේ උපදිනකොට පංච නීවරණය දුර්වල වෙනවා. හිත තවත් ශාන්ත වෙනවා, බුදු වෙනවා, මුලක් වෙනවා, උදවැඩි යනවා. නීවරණයන් දුරු වෙනවා. ඒ හිත විදර්ශනාවට නම් වෙනකොට හොඳට ඒ හිතට පුළුවන් වෙනවා පංච උපාදානස්කන්ධයන්ගේ ඇතිවෙන නැතිවෙන ස්වභාවය නුවණින් දකින්න. ඒ හිතට පුළුවන්කම ලැබෙනවා පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර ක්‍රියාවලිය නුවණින් දකින්න. ආන්නේ නුවණින් දකින හිත තමයි ප්‍රඥාවට යොදපු හිත, විදර්ශනාවට යොදපු හිත.